චතුරාර්ය සත්‍ය චතුන්නං භික්ඛවේ අරිය සත්‍යානං අනනුබෝධා අපටි වේදා එවමිදං දීඝ මද්ධානං සන්ධාවිත්තං සංසරිතං මමංචේව තුම්හා කංච යනුවෙන් මහණෙනි ආර්ය සත්‍ය හතර නොදැනීම නිසාම ප්‍රත්‍යක්ෂ කර නොගැනීම නිසාම අප තොප විසින් දීර්ඝ කාලයක් මුළුල්ලෙහි නැවත නැවත ඉපදීම් වශයෙන් සංසාරයේහි ඔබ මොබ දිවීම ඇවිදීම කරන ලද්දේය යයි තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දේය වර්ෂ ගණනින් තබා කල්ප ගණනින්වත් ප්‍රමාණ කළ නොහෙන තරමට දීර්ඝ වූ අතීත කාලයේ නරකයන්හි ඉපිද പ്രേතව ඉපිද පිරිසන්ව ඉපිද සසර සැරිසරන එක් එක් පුද්ගලයෙකු විසින් ලබා ඇති දුක්ඛ ස්කන්ධය ප්‍රමාණ කළ හැකියක් නොවේ. සත්‍ය අවබෝධය කරන්නට නොපුළුවන් වූහොත් අනාගත සංසාරයේහි ලබන්නට සිදුවන දුක්ඛ ස්කන්ධය එසේම ප්‍රමාණ නොකළ හැකිය. ලබා විඳ අවසන් කළ දුක්ඛ ස්කන්ධය ගැන කල යුත්තක් නැත. අනාගතයට විඳින්නට විය හැකි දුක්ඛස්කන්ධයෙන් නිදහස් වීමට මගක් සෙවීම සියල්ලන් විසින්ම කළ යුත්තකි. එයට ඇත්තා වූ එකම මාර්ගය චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමය. චතුරාර්ය සත්‍ය ඊතා ගැඹුරුය. එය අවබෝධ කර ගැනීමත් එතරම් පහසු වැඩක් නොවේ. එහෙත් එය කිනම් පරිත්‍යාගයක් කොට වුවද කොතරම් දුකක් විඳවුවද කල යුත්තකි. ආර්ය සත්‍යයන් පිළිබඳව ආරංචි එකතු අසා නැතියෙකුට සත්‍යයන් පිළිබඳ ප්‍රත්‍යක්ෂ ඥානය හදිසියෙන් ඇති කරගත හැක්කේ නොවේ. දුකින් මිදීමට හේතු වන සත්‍යයන් පිළිබඳ ප්‍රත්‍යක්ෂ ඥානය පළමුවෙන් සත්‍යයන් ගැන ආරංචිය දැනගෙන ඒවා ගැන නැවත නැවත සිතීමෙන් විමසීමෙන් ඇති කරගත යුත්තකි. මේ ලිපිය සපයන්නේ ආර්ය සත්‍යයන් පිළිබඳ ආරංචිය දීමක් වශයෙනි. සත්‍ය වූ දුකය දුක ඇතිවීමේ සත්‍ය වූ හේතුවය සත්‍ය වූ සැපය සැපයට පැමිණීමේ සත්‍ය වූ මාර්ගය යන මේ කරුණු හතර බුදු සමයෙහි උගන්වන ආර්ය සත්‍ය හතරය. මේ කරුණු හතර ගැන සාමාන්‍ය ජනයා අතර සත්‍ය යන විවහාරය නැත. ඒ කරුණු හතර ගැන සැලකිල්ලක් තිබෙයි. දුකින් මිදීමය, සැපය ඇති කර ගැනීමය යන මේ කරුණු දෙක ගැන සෑම දිනාගීම විශේෂ සැලකිල්ලක් තිබෙයි. එහෙත් සැප දුක් දෙක ගැන සාමාන්‍ය ජනයාට ඇත්තේ මහත් මුලාවකි. ඔව්හු සැබෑ සැපය සම්පූර්ණයෙන්ම නොහඳුනති. ඊතා රෞද්‍ර දුක් පමණක් දුක් හැටියට සලකති. වඩා රෞද්‍ර නොවන දුක් සැප හැටියට සලකති. එසේ සලකා ඒවාට ඇලුම් කරති. සැප සොයමියයි ඒ දුක්ම සොයති. අවිද්‍යාවෙන් අන්ධව දුකම හොඳ දෙයය සැපයය කියා එයම සොයන්නෝ කිසි කලෙක දුකින් නොමිදෙති සැප දුක් දෙක හරියට හැඳින ගැනීම තුන්වන පළමුවන ආර්ය සත්‍ය දෙක දැන ගැනීමය එබැවින් මෙහි පළමුවෙන් සැප දුක් හැඳින්වීම කරනු ලැබේ මිනිස් සැපය දෙව් සැපයයි සාමාන්‍ය ජනයා විසින් සැප දෙකක් ලෝකයේහි ඇති හැටියට සලකනු ලැබේ. මනුෂ්‍ය පංචස්කන්ධයක් ඇතිව අබුසැමියන් වශයෙන්, දූදරුවන් වශයෙන්, සහෝදර සහෝදරියන් වශයෙන්, නෑයන් මිතුරන් වශයෙන් ඔවුනොවුන්ට ඇලුම් කරමින් කා බී ඇඳ පැළඳ ජීවත් වන්නට ලැබීම මිනිස් සැපේ හැටියට සලකනු ලැබේ. මේ මිනිස් ලොව දුප්පතුන්ටත් ධනපතියන්ටත් නිලධරයන්ටත් මැති ඇමතිවරුන්ටත් රජුන්ටත් නොකී තවත් අයටත් ඇත්තා වූ සැපය එයමය. එය එහි ඇති උසස් පහත්කම් අනුව රජ සැප, සිටු සැප යනාදී විවහාර පවත්නේය. දිව්‍ය ලෝකයේහි දිව්‍යමය පංචස්කන්ධයක් ලබා ජීවත් වීම දිව්‍ය සැපය යයි සලකනු ලැබේ. රාජ සැප, සිටු සැප යනාදීන් සලකන මිනිස් සැපය සත්‍ය සැපයක්ද කියා විමසිය යුතුය. සැප වශයෙන් සලකන යමක් සෑම කල්හිම සැපයක් හැටියටම තිබේ. නම් කලකදී දුක් බවට නොපෙරළේ නම් කලකදී දුකක් ඇති නොකරේ නම් දුකට හේතු නොවේ නම් ඒ දෙය සත්‍ය සැපයේය. මනුෂ්‍ය පංචස්කන්ධයක් තිබීම සැපයක් හැටියට සලකතත් කාලයකදී එය දි รา පරිහරණය කිරීමට ඉතා දුෂ්කර තැනට පැමිණේ. තරුණ වියේදී හොඳින් තිබූ මිනිස්කය මහලු වියේදී තමාට දුක් දෙන අනුන්ටත් එපා වූ දෙයක් කරවන්නේය. ඒ පංචස්කන්ධයේ ස්ථීරද නොවේයි. කවදා හෝ මිනිසා මැරෙන්නේය. භයානක වූ මරණ දුක් ඒ පංචස්කන්ධයේ අවසානයේය. පංචස්කන්ධයේ පවත්නා අතරවාරයේදීද සාගින්න පිපාසය, හිස රදය, ඇස් රෝග, කන් රෝග, දන්ත රෝග, පීනස, කැස්ස, වමනය, උණ හොරි, දද, වන පිළිකා ආදී බොහෝ රෝගයෝ ශරීරයේ ඇතිවන්නාහ. ශරීරය පැවැත්වීමට දිවිහිමියෙන් වෙහෙසිය යුතුය. මෙසේ බලන කලෙහි මනුෂ්‍ය පංචස්කන්ධය කලකදී නපුරට පෙරලෙන දෙයක් වන බැවින්ද නපුරම කෙලවර කොට ඇතියක් බැවින්ද මුල මැද අග යන සෑමතැනම දුකින් මිශ්‍ර වූවක් වන බැවින්ද බොහෝ දුක් ඇති කරන්නක් බැවින්ද දුකක්මය. එය කිසිසේත් සැපයක් නොවේයි. මිනිසුන් විසින් සැපයයි සලකන කෑම්, පීම්, හිඳීම්, සිටීම්, යාම් ඊම්, වැතිරීම් ආදියද ඒ ඒ දුක්වලට කරන ප්‍රතිකාර මිස සැප නොවේයි. පංචස්කන්ධයේ සම්පූර්ණයෙන්ම දුක් ගොඩක් වුවද ප්‍රතිකාරයෙන් ඒ බව වැසී තිබේ. කිසිවක් නොකොට නිශ්චලව ඉන්නා කලෙහි යමක් ඇත්තේ නම් යමක් දැනේ නම් එය පංචස්කන්ධයාගේ ප්‍රകൃතියයි. එය දත හැක්කේ කිසිවක් නොකොට එක් තැනකට වී නිශ්චලව විසීමෙනි. එක් තැනකට වී කිසිවක් නොකොට එක් ඉරියව්වකින් පෑ ගණනක් හිඳ බලනු. කාලය ගතවන්න වන්න පංචස්කන්ධයේ ප්‍රകൃතිය මතුවී මතුවී පෙනෙන්නට වනු ඇත. සාගින්න දැනනු ඇත. පිපාසය දැනනු ඇත. අත්පාවල තුනටියේ රුදාව දැනනු ඇත. හිස රදය හිස බරගතිය දැනනු ඇත. තැන් තැන්වල තදය, හිරිය දැනෙනු ඇත. කටුවලින් අයින්නාක් මෙන් දැනනු ඇත. කසනවා දැනනු ඇත. උගුර කට වියලුම දැනනු ඇත. ග්‍රීෂ්මය හෝ සීතල දැනනු ඇත. නිකම්ම ඉන්නා කල්හි ඇතිවන්නා වූ ඒ දැනෙන්නා වූ දේවල් පංචස්කන්ධයේ ප්‍රകൃතියය පංචස්කන්ධයේ ස්වභාවයය කැම් පීම් ඉරියව් වෙනස් කිරීම ආදී හැම දෙයක්ම කරන්නේ ඒ දුක්වලට ප්‍රතිකාර වශයෙන්ි දුක්වලට ප්‍රතිකාර වශයෙන් කරන සැප වශයෙන් සලකන ඒ සියල්ලත් සත්‍ය වශයෙන් සැප නොව දුක්මය අසවල් දේ බලන්නට ඕනෑය අසවල් දේ අසන්නට ඕනෑය අසවල් තැනට යන්නට ඕනෑය අසවල් දේ ලබන්නට ඕනෑය යනාදීන් තෘෂ්ණා දාහයෝද සත්ව సంతානෙහි ඇතිවෙති ඒ දැවීමද දුක්මය ධනය සැපීම යාන වාහන ගෙවල් සැපීම වස්ත්‍රාභරණ සැපයීම යනාදී සියල්ලම කරන්නේ ඒ ඒ දේ සම්බන්ධයෙන් ඇතිවන තෘෂ්ණා දාහය සංසිඳවීම පිණිසය. සත්‍ය වශයෙන්ම ඒ සියල්ල දුක් මිස සැප නොවේ. දුක් වූද දුක්වලට උප්පත්ති ස්ථාන වූද දුකට හේතු වන්නා වූද දුකින් මිශ්‍ර වූද දේ හැර අන් කිසිවක් ලෝකයා සැප වශයෙන් සලකන මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම ආත්ම භාවයන්ට අයත් වූ ස්කන්ධයන් අතර නැත. අපායික සත්වයන්ගේ පංචස්කන්ධයන්ගේ දුක් බව ගැන අමුතුවෙන් කිය යුත්තක් නැත. අපායික සත්වයන්ගේද මනුෂ්‍ය දේව බ්‍රහ්මයන්ගේද යන සියල්ලන්ගේම පංචස්කන්ධය සත්‍ය වශයෙන්ම දුකකි. එබැවින් එයට සත්‍ය වූ දුකක් යැයි බුදු සමයෙහි උගන්වනු ලැබේ. දුක්ඛ සත්‍ය යනු සැබෑ දුකට කියන නමකි. පංචස්කන්ධයක් තිබීමේ නපුර පංචස්කන්ධයේ දුක්ඛත්වය පංචස්කන්ධයේ ආදීනවය අවිද්‍යාව නිසා නොදක්නා වූ පුද්ගලයා ඒ පංචස්කන්ධ ලෝකයේහි ඇති සියල්ලට උසස් දෙය හැටියට සලකා එයට තදින් ඇලුම් කරන්නේය. පංචස්කන්ධයට ඇලුම් කරන්නා වූ පුද්ගලයාට තමා ඇලුම් කරන පංචස්කන්ධය නැසෙනවා ය කියනවා නම් නැසෙන්නට යනවා නම් නැසීමේ ලකුණු පෙනෙනවා නම් එයට වඩා නපුරක් එයට වඩා බියක් නැත්තේය. හේ වර්තමාන පංචස්කන්ධය පවත්වා ගැනීමට සෑම උත්සාහයක්ම කරන්නේය. වර්තමාන පංචස්කන්ධය නැති වූහොත් නැවතද අලුත් පංචස්කන්ධයක් ලබා ගැනීමට සෑම උත්සාහයක්ම කරන්නේය. ලෝකේහි බොහෝ දෙනා දන් දෙන්නේ වන්දනා ගමන් යන්නේ මල් පහන් පුදන්නේ බණ පින්කම් පහන් පින්කම් කරන්නේ විහාර චෛත්‍ය කරන්නේ සංඝාවාස දහම්හල් පාසල් ආදී කරන්නේ සිල් රකින්නේ භාවනා කරන්නේ ක්‍රිස්තු භක්තිකයන් දෙවියන් යදින්නේ අනාගත පංචස්කන්ධ ප්‍රතිලාභය සඳහාය පංචස්කන්ධයට ඇලුම් කරන තණ්හාව තරම් ශක්තිමත් වූ අන් කිසි චෛතසික ධර්මයක් පෘතජන సంతානෙහි නැත එහි බලයෙන් ඔහුට මතුද නැවත නැවත පංචස්කන්ධය ලැබෙන්නේය. සත්වයා හට වර්තමාන පංචස්කන්ධය පවත්වා ගැනීමේද අනාගත පංචස්කන්ධයක් ලබා ගැනීමේද මේ බලවත් ඕනෑකම හෙවත් තණ්හාව නැතිනම් අලුත් අලුත් පංචස්කන්ධ ලැබීමට හේ උත්සාහ නොකරන්නේය. එයින් ඒ පංචස්කන්ධ සංඛ්‍යාත දුක්ඛයෙන් මිදෙන්නේය. පංචස්කන්ධය නොහරින පංචස්කන්ධය පතන තැනැත්තා නැවත නැවත එය ලබනු මිස එයින් නොමිදෙන්නේය. නැවත නැවත පංචස්කන්ධය ලබා ගැනීමටත් ලැබූ පංචස්කන්ධය පවත්වා ගැනීමටත් සෑම උත්සාහයක්ම කිරීමට හේතු වන පංචස්කන්ධය පිළිබඳ පවත්නා වූ බලවත් ඕනෑකම හෙවත් ඇල්ම තවත් ක්‍රමයකින් කියතහොත් පංචස්කන්ධය පිළිබඳ වූ තණ්හාවම පංචස්කන්ධ සංඛ්‍යාත සත්‍ය වූ දුක්ඛය ඇතිවීමේ හේතුවය බුදු සමූහෙහි සමුදය සත්‍ය යන නම විවහාර වන්නේද ඒ තණ්හාවටමය මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සම්පත් නැමැති පංචස්කන්ධයන්ට වඩා උසස් සැපයක් වූ නිවනක් ඇතේ යැයි අසා ඒ සෙවීමට උත්සාහ කරන්නා වූ පින්වතුන්ට මේ තණ්හාවෙන් බාධා කරනු ලැබෙයි. නිර්වාණ මාර්ගයේ වසනු ලැබෙයි. ඒ නිසාද මේ තණ්හාව දුක් ඉපදවන හේතුව වෙයි. කොතෙක් වර මලත් නැවත නැවත උපදවන නැවත නැවත පංචස්කන්ධය ඇති කරන නැවත නැවත ජරාව, ව්‍යාධිය, මරණය ඇති කරන නැවත නැවත තිරිසන් බවට, പ്രേත බවට, නරකයට පමුණුවන ඉහතකී තෘෂ්ණාව උපදීන උපදින જાතියක් පාසාම නැවත නැවත ඇති වෙයි. පාඩම් කරගෙන තිබෙන දෙයක් මතු කිසි කලක සිහි කළ නොහෙන පරිදි සර්ව ප්‍රකාරයෙන් අමතක වී යන්නාක් මෙන් ඒ సంతානෙහි మతు කිසි කලක නූපදිනා පරිදි අභාවයට යන ස්වභාවයක්ද ඒ තෘෂ්ණාවෙහි ඇත්තේය මතු නැවත ඇති නොවන පරිදි තණ්හාව නැතිවීම අනුව ඒ තණ්හාව නිසා අනාගතෙහි ඇතිවන්නට තිබෙන ස්කන්ධ පරම්පරාව අභාව ප්‍රාප්ත වන්නේය ඒ අභාව ප්‍රාප්තිය අනු ඇත්තා වූ සලකාගත හැක්කා වූ ශාන්ත ස්වභාවය සැපයේය. කිසි කලෙක වෙනස් නොවන සෑම කල්හිම පවත්නා සැපයේය. නිවනයයි කියනුයේද ඒ සැපයටමය. ඒ නිවනෙහි මමය, අනිකාය, ස්ත්‍රියය, පුරුෂයාය, මිනිසයාය, දෙවියාය යනාදී විවහාරයන්ට ලක්වන දිරන බිදෙන කිසිම සංස්කාරයක් නැත්තේය. කොඩාය මහත්ය හතරැස්ය වටය උසය මිටිය යනාදී විවහාරයන්ට ලක්වන දෙයක්ද නැත්තේය. එය පරම ගම්බීර ශුද්ධ සුඛ ස්වභාවයකි. නිවනෙහි උතුම් බව වැටහෙන්නේ බුදුදහම අනුව නුවණ දියුණු තියුණු කරගත් සංසාරේ හැටි දන්නා අයටය. සෙස්සන්ට එය වැටහෙන්නේ කිසිම ප්‍රයෝජනයක් නැති කිසි වටිනාකමක් නැති හිස් බවක් ලෙසය. පංචස්කන්ධය මමය කියාද මාගේය කියාද තදින්ගෙන සිටින්නා වූ පුද්ගලයන්ට වැටහෙන්නේ ඊටාම නපුරක් ලෙසය. මමය මාගේය කියා පංචස්කන්ධයට ඇලුම් කරන්නා වූ අයට මමය කියා ගන්නා ඒ පංචස්කන්ධය නැති වී යාම වැටහෙන්නේ බියවිය යුක්තක් ලෙසය. එබැවින් ඔවුහු නිවනට බිය වෙති. ඔවුන්ගේ කැමැත්ත පංචස්කන්ධේ පවත්වා ගැනීමටය. ධර්ම ඥානයේ නැති වුන් උසස් කොට සලකන්නේ මමය කියා සලකන පංචස්කන්ධය ඇතිව අමුදරුවන්ට ඇතිව අමුදරුවන් ඇතිව නෑමිතුරන් ඇතිව ඕමනා පමණ ඉන්ද්‍රිය පිනවන වස්තු ඇතිව ජරාවක් ව්‍යාධියක් මරණයක් නැතිව ප්‍රිය පුද්ගලයන්ගෙන් ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීමක් නැතිව සෑම කල්හිම සිටිය හැකි තත්වයක් තැනක් ඇතනම් එයයි. ලෝකයේහි කිසිවෙකුට එබඳු තත්වයක් නැත. එබඳු තැනක්ද කොහෙවත් නැත. ඇත්තේ ස්කන්ධ පරම්පරාවේ පැවැත්මය නැවැත්මය යන මේ දෙක පමණකි. කාහටත් වුවත් ගන්නට ඇත්තේ ඒ දෙකින් එකකි. මමය මාගේය කියා ඇලොම් කරන ස්කන්ධ පරම්පරාවේ පැවැත්ම ගන්නහුට ස්කන්ධයන් හා බැඳී පවත්නා වූ ජාති දුක්ඛයද ලැබෙන්නේය. ජරා දුක්ඛයද ලැබෙන්නේය. ව්‍යාධි දුක්ඛයද ලැබෙන්නේය. අප්‍රිය සංප්‍රයෝග ප්‍රිය විප්‍රයෝග දුක්ඛයන්ද ලැබෙන්නේය. කැමැති දෑ නොලැබීමේ දුක්ඛයද ලැබෙන්නේය. උකුණන් මකුණන් මැස්සන් මදුරුවන් වන්නට සිදුවන්නේය. ඌරන් කුකුලන් එළුවන් ගවයන් බල්ලන් බලලුන් වන්නටද තවක් නොඑක් සතුන් වන්නටද සිදුවන්නේය. සා දුක නිවා ගැනීමට සෑහෙන පමණට ආහාරක් නොලබන පිපාසාව සංසිඳවා ගැනීමට සෑහෙන පමණක් තනක් නොලබන හදින්නට වතක් වසන්නට තැනක් නොලැබෙන പ്രേතයන් වන්නට සංජීව කාලසූත්‍රාදී නරකයන්හි ඉපිද ගින්නෙන් දැවෙන්නට ලෝහා ගුලි ගිලින්නට ලෝහාදිය බොන්නටද සිදුවන්නේය ස්කන්ධ පරම්පරාවේ නැවැත්ම වූ නිවන ගන්නහුට ඒ එක දුකකුත් නොවන්නේය එහෙත් එහි මමය අනිකාය සත්වයාය පුද්ගලයායයි නම් කරන ස්කන්ධ නැත මේ දෙකින් ඔබට වඩා හොඳ දෙය තෝරා ගන්න බුද්ධ ආදී මහෞත්තමයන් විසින් සැබෑ සැපේ හැටියට පවසන්නේ දුක්ඛ නිරෝධාරය සත්‍යයයි පවසන්නේ ස්කන්ධ පරම්පරාවේ නැවැත්ම හෙවත් නිරෝධයයි දුකින් මිදීම සඳහාද සැපයට පැමිණීම, සැපය ලැබීම සඳහාද සාමාන්‍ය ලෝකයා ගෙන සිටි මග අනිකකි. බුදුන් වහන්සේ පවසන මග අනිකකි. ධනය සැපීම, අමුදරුවන් පෝෂණය කිරීම, මරණින් මතු සුගතකාමී වීම පිණිස පින් කිරීම යනාදිය සාමාන්‍ය ජනයා ගෙන සිටින මාර්ගයයි. ඒ තෘෂ්ණාවට පෝර දැමීමක් බැවින් එයින් තවත් තණ්හාව වැඩෙයි. සංසාරය තවත් දික් වෙයි. නිවන දුර වෙයි. බුදුන් වහන්සේ වදාළ මාර්ගය නම් සසර දික් කරන තණ්හාව නසන වැඩපිළිවෙලකි. යමක් කිරීමෙන් සංසාර දුක්ඛය ඇති කරන තණ්හාව නැසේ නම් సంతානෙන් බැහැර වේ නම් ඒ වැඩපිළිවෙල බුදුන් වහන්සේ පවසන සැපයට පැමිණීමේ මාර්ගයයි. ලෝකයේහි ඇති සෑම දෙයකම ඒ ඒ දෙය නසන විරුද්ධ දෙයක්ද ඇත්තේය. තණ්හාවට විරුද්ධ තණ්හාව නසන දෙයක්ද ලොව ඇත්තේය. තණ්හාව සත්ව సంతාණයෙන් බැහැර නොකළ හැකිය. ආයුධයකින් හෝ ගින්නෙන් දියෙන් හෝ නොනැසිය හැකිය. එය සත්ව సంతාණයෙන් බැහැර කළ හැක්කේ එයට විරුද්ධ එය බැහැර කරන නසන දෙයක් సంతානෙහි ඇති කිරීමෙනි. ආලෝකය ඇති කල කලෙහි අඳුර දුරු වී යන්නක් මෙන් තණ්හාවට විරුද්ධ ධර්ම సంతානෙහි ඇති කල කලෙහි තණ්හාව චිත්ත సంతානෙන් බැහැරවන්නේය නැසෙන්නේය තණ්හාව දුරු කරන තණ්හාව නසන බෙහෙත නම් මමය මිනිසාය දෙවියාය ස්ත්‍රියය පුරුෂයාය යනාදීන් සලකන පංචස්කන්ධේ හා බාහිර ලෝකේ තතු ඇති සැටියට දන්නා නුවණය තණ්හාව ඇතිවන්නේ වැරදි හැඟීම් නිසාය ඒ ඒ හේතුන් නිසා ඉපිද ඉපිද බිනිමිදී යන නාම රූප ධාතුන් සත්වයන් පුද්ගලයන් හැටියට වරදවා ගැනීම නිසාද අනිත්‍ය වූද දුක්ඛ වූද බොහෝ ආදීනවයන් නැත්තා වූද නාම රූප ධාතුන් නিত্য දේ හැටියට සැප වූද සැපට හේතු වූ දේ හැටියට හොඳ දේ හැටියට වර්ධවා ගැනීම නිසාද තණ්හාව ඇති වෙයි. වීදුරු කැබැල්ලක් මාණික්‍ය රත්නයක් යයි සිතා පරිස්සම් කරගෙන ඉන්නා තැනැත්තාට එය මණිකක් නොවන බව දැනෙනු පසු වීදුරු කැබැල්ලේ ගැන කලින් තිබූ ඇල්ම නැතිවන්නාක් මෙන් සැබෑ තතු නොදැනීම නිසා පංචස්කන්ධයේ කෙරෙහි පවත්නා තණ්හාව පංචස්කන්ධයේ සැබෑ తත්වය දක්නා නුවණ ඇති වූ සැටියේම අභාවයට යන්නේය. අවස්ථාවක් ලද විටක මරා දමා වස්තුව පැහැර ගැනීම පිණිස මිත්‍ර වේශයෙන් පැමිණෙන සතුරා පිළිගන්නේ ඔහු දුටු විට සතුටක් ඇතිවන්නේ නොහැඳිනන සිටිනාතුරුය සතුරා සතුරෙකු බව හැඳිනගත් පසු ඔහු දක්නා කලෙහි බියක් හා පිළිකුලක් මිස ආදරයක් සතුටක් ඇති නොවේයි එමෙන් පංචස්කන්ධය හැඳින ගතහොත් ඉන්පසු එයට බියක් මිස ඇල්මක් ඇති නොවේ. පංචස්කන්ධයේ සැබෑ తත්වයේ දක්නට සමර්ථ වූද ස්කන්ධ නිරෝධයේ අගය දක්නට සමර්ථ වූද නුවණම සංසාරය ඇති කරන තණ්හාව නසන ධර්මය වන බැවින් දුක නැති කිරීමේ සැපයට පැමිණීමේ සත්‍ය හේතුව වේ. ඒ නුවණ ඇති කර ගැනීමට අවශ්‍යයෙන් තිබිය යුතු තවත් ධර්ම හතක්ද ඇත්තේය. ඒ වාද නුවණ ඇති කිරීමට උපකාර වීම වශයෙන් දුක් නැති කරන සැපයට පමුණුවන ධර්මයෝ වෙති. තථාගතයන් වහන්සේ ඒ ධර්ම හතද සැබෑ සැපයට පමුණුවන සත්‍ය හේතුන් වශයෙන්ගෙන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි යන මේ ධර්ම අට සැපයට පැමිණීමේ සත්‍ය හේතුව හැටියට වදාළ සේක මේ චතුරාර්ය සත්‍ය සැකවින් දැක්වීමය